දවස ඉරිදා දවස විවේක ඉරිදා දවසේ ඔබ වෙනුවෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනින් ගෙනෙන ගැඹුරු ධර්මයේ එහෙම නැත්නම් අභිධර්මයේ අසුරින් කෙරෙන තවත් එක් පාඩමක් අද දවසේ ඔබට අපට මෙච්චිතින් කියා දෙන්නට දම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ.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 අද දවසේ ඉරිදා දවස ඉතින් අද දවසේ නියමිතව තියෙන්නේ අභිධර්මයේ පිටිපන්දව සාකච්ඡාවයි අභිධර්ම පාඩම. ඉතින් එහි බොහෝ දුරක් අපි දැන් කතා කරලා තියෙනවා. නමුත් හැබැයි අද වුණත් සම්බන්ධ වෙන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට මූලික කරුණු කීපය හැමදාමත් අපි විස්තර කරනවා. මොකද මේ පාඩමේ අරමුණ කෙටියෙන් මූලික කරුණු ටික විස්තරකරනද වෙන මොකටවත් නෙවෙයි අභිධර්මයේ පිළිබඳ උනන්දුවක් නැති අයට ඒ උනන්දුව ඇති කරගන්න සරලව මේක සාකච්ඡා කරන්න ඕන හින්දා. චිත්තජාතික රූප නිබ්බාන කියලා කියන්නේ අපේ ජීවිතය. ලෝකය, ලෝකේ තියෙන සියලු දේ. එතකොට ඒ පිළිබඳව තමයි විග්‍රහය තියෙන්නේ අභිධර්මයේ. එතකොට මේකෙන් නිබ්බාන කියන කොටස අපි පස්සේ කළා පැත්තකින් තියලා මොහොතකට. ඒ වගේම රූප කියන කොටසත් පසුව සාකච්ඡා කරන්න තියලා අපි පටන් ගත්තේ චිත්තචෛතසික දෙක ගැනයි. ඉතින් කතා කරනකොටම කෙනෙකුට හිතේ අපෝ අද නම් මේක අහගෙන ඉඳලා වැඩක් නැති වෙයි කියලා. එහෙම නැතුව එහෙම නැතුව අපි මේ පිළිබඳව උනන්දුව ඇති කරගන්න මේ මොකද අපි ඉගෙනගත යුතු දෙයක් හින්දා අපි හැමදාම කියන්නේ අභිධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා. නිකන් කතා කර කර ඉන්න දෙයක් නෙවෙයි, නිකන් කරුණ ඉදිරිපත් කරන දෙයක් නෙවෙයි. අපේ ජීවිතයේ විස්තරයක් තමයි අභිධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයක් එහෙමයි. එතකොට චිත්ත චෛතසික කියන දෙක ගත්තහම ඒ දෙකේ ගැන අපි කතා කරා අපේ මේ හිත හැදෙන ආකාරය හිතක් හැදෙන ආකාරයයි මේක තියෙන්නේ ගැන අපි බොහෝ වශයෙන් කතා කරා. නමුත් අදත් අපි යම් උදාහරණයකින් මේක පැහැදිලි කරනවා. සිත හැදෙන ආකාරය කියලා කියන්නේ අපේ සිතක් හැදෙනකොට අපිට නොයේකුත් සිත් පහළ වෙනවා. නේද? රාග සිත් පහළ වෙනවා, දේහ සිත් පහළ වෙනවා, මෝහ සිත් පහළ වෙනවා, එක එක එක එක ආකාරයේ සිත් පහළ වෙනවා. නේද? එතකොට මේ මේ සිත් හැදෙනකොට ඒවා සමහරලාට කුසල් සිත්, සමහරලාට අකුසල් සිත් එක එක කෙනාට එක එක කෙනාට එක එක වෙලාවට එක එක අරමුණු ඔස්සේ කුසල් අකුසල් සිත් ඇති වෙනවා. එතකොට මේ සිත් ඇති වෙනකොට ඒ සිතුත් එක්කම යෙදෙන ඒ සිතුත් එක්කම සිද්ධ වෙන තවත් සම්කිසි ක්‍රියාවන් වගේක් තියෙනවා. සිත සිත නොවන සිතත් එක්ක සිතට අන්‍ය වූ සිතෙන් අයින් වෙලා ක්‍රියාත්මක වෙන්නේ නැති තවත් ක්‍රියාවන් තියෙනවා. ඒවට කියනවා චෛතසික ධර්ම කියලා. එතකොට මේ චෛතසික ධර්ම වල එකතුවක් හරියට නිකන් මේක මොකක් වගේද හොද්දක රසයක් ගැන අපි කතා කරොත් ඒ හොද්දේ රසය හොද්දේ රසය සිතනම් ඒ හොද්දේ රසයට හේතු වෙච්ච එකතු කරපු දේවල් එකතු කරපු දේවල් ටික තමයි චෛතසික ටික කියලා කියන්නේ. එතකොට රසය කියන්නේ එකතු කරපු දේවල් නෙවෙයිනේ. රසය කියන්නේ වෙනම හැදිච්ච එකක්. එහෙනම් රසය හිතනම් එකතු කරපු දේවල් චෛතසික වගේ. ඒතර අපේ ජීවිතේ ජීවත් කරනකොට අපිට අපේ හිතේ මේ හැදෙන හිත ගැන හොඳ විස්තරයක් කරගන්න පුළුවන්කම දෙනවා. මට මේ වගේ සිත් හැදෙනවා, මේ වගේ සිත් හැදෙනවා කියලා අපිට අපි ගැන විස්තරයක් තමයි. අපේ සිත් හැදෙන විස්තරය තමයි මේ චිත්තචෛතසිකයන් වල තියෙන්නේ. ඉතින් ඒක ගැන මෙහෙමයි. සිත් එතකොට චෛතසිකයන් එකතුවකින් සිතක් හැදෙනවා කියන එක දැන් පැහැදිලි. නේද? මම ටිකක් වේගෙන් මේ ටික කියන්නේ බොහෝ වශයෙන් කියලා තියෙන හින්දා චෛතසිකයන්ගේ එකමුතුවකින් සිත් හැදෙනවා කියන එක දැන් පැහැදිලි. දැන් අපිට ඒක තේරුණා. දැන් අපි කියා තේරුණානේ. එතකොට ඒ සිද්ධිය අපි උදාහරණයකින් ගන්න හැමදාම මේක පැහැදිලි කරන්න පහසු වෙන්න පාසලක් තියෙනවා. ඒ පාසලේ නොයේකුත් සමිති වර්ග වර්ගයක් තියෙනවා. සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය, ඉංග්‍රීසි සමිතිය, ක්‍රීඩා සමිතිය මේ වගේ සමිති ගොඩක් තියෙනවා. මේ සමිති හැදෙන්නේ කාගෙන්ද? ළමයින්ගෙන්. නේද? එක ළමයි කට්ටියක් එකතු වෙලා ඒ ළමයි කණ්ඩායම එකතු වෙලා සිංහල සමිතිය හැදිලා තියෙනවා. තව ළමයි කණ්ඩායමක් එකතු වෙලා සාහිත්‍ය සමිතිය හැදිලා තියෙනවා. තව එකක් එකතු වෙලා ඉංග්‍රීසි සමිතිය හැදිලා තියෙනවා. ක්‍රීඩා සමිතිය හැදිලා තියෙනවා. එතකොට එක ළමයෙකුට සමිති දෙක තුනක ඉන්න බැයිද? සමහර විට ඔක්කොම සමහර ළමයි ටිකක් ඉන්න පුළුවන් ඔක්කොම සමිතිවල ඉන්නවා. එහෙම ළමයි තින්නවද? නේද? හා. දැන් එහෙම එකක් වෙලා තියෙනවා ඉස්කෝලේ කියලා හිතන්න. දක්ෂ ගුරුවරයෙක් ඉස්කෝලේ ගැන හොඳට දන්න ගුරුවරයෙක් ගත්තොත් එහෙම ඒ ගුරුවරයාගෙන් ඇහුවොත් අපි ඒ ගුරුවරයා කියයි නේද? අහවල් සමිතියේ ඉන්නේ අහවල් ළමයි ටික. අහවල් සමිතියේ ඉන්නේ අහවල් ළමයි ටික. අහවල් සමිතියේ ඉන්නේ අහවල් ළමයි ටික කියලා කියයි නේද? ඒ වගේම එක ළමයෙක් අරගෙන ඇහුවොත් මේ ගුරුවරයා කියයි හා මේ ළමයා අහවල් සමිතියත් අහවල් සමිතියත් අහවල් සමිතියත් ඉන්නවා කියලා. සමිති ටික හැදලා තියෙන එකම ළමයි වගේ එකකින් නමුත් හැබැයි ඒක ආකාර දෙකකින් විස්තර කරන්න පුළුවන්. එකම සිද්ධිය ආකාර දෙකකින් විස්තර කරන හැටි බලන්න මේ සමිතියේ මෙන්න මේ මේ ළමයි ටික ඉන්නවා. මේ එක ළමයෙක් අරගෙන ඒ ළමයා මෙන්න මේ සමිති ටිකේ ඉන්නවා. තේරෙනවද ආකාර දෙකක් කියලා? අන්න ඒ වගේ සමිති ටික කියන්නේ සිත් ටික නම් ළමයි කියන්නේ චෛතසික ටික නම්. හරිද? අන්න එහෙම හිතන්න සමිති ටික කියන්නේ සිත් ටික නම් ළමයි කියන්නේ චෛතසික ටික නම් අභිධර්මයේ දන්න කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන හොඳට මෙන්න මේ සිත් ටික එකතු වෙලා දැන් මෙන්න මේ සමිති කියන්නේ සිත් ටික නම් ළමයි ටික නම් චෛතසික කියන්නේ මෙන්න මේ සිත හැදෙන්නේ මේ මේ චෛතසිකයන්ගේ එකතුවෙන් මේ මේ සිත හැදෙන්නේ මේ මේ චෛතසිකයන්ගේ එකතුවෙන් මේ සිත හැදෙන්නේ මේ සමිතිය හැදෙන්නේ මේ ළමයින්ගේ එකතුවෙන් එහෙනම් මේ සිත හැදෙන්නේ මේ ළමයින්ගේ එකතුවෙන් කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ නැද්ද හරි තව පැත්තකින් ඔක් කියනවනේ එක ළමයෙක් අරගෙන කියනවා ඒ ළමයා මේ මේ සමිතිය වල ඉන්නවා කියලා එහෙනම් මේ චෛතසිකය යෙදෙන්නේ කොයි කොයි සිත්වලද කියලාත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. එකම සිද්ධිය දෙපැත්තකට. මේ මේ සිත්වල මේ මේ චෛතසිකයන් යෙදෙනවා. මේ සිතෙහි මේ මේ චෛතසිකයන් යෙදෙනවා. මේ සිතෙහි මේ මේ චෛතසිකයන් යෙදෙනවා. ඒ වගේම මේ චෛතසිකය මේ මේ සිත්වල යෙදෙනවා කියලා අනිත් පැත්තට. හරිද? ඔන්න ඔය ටික මූලිකව දන්නවා නම් අපි ඇත්තටම අභිධර්මයේ පිළිබඳව හොඳ දැනීමක් තියෙනවා අය කියලා අපිට අදහසකට එන්න පුළුවන්කම තියෙනවා මූලිකව. මූලිකව ඒ ටික දන්නවා නම් තමයි පින්නන්නේ අභිධර්මයේ අපිට ඉස්සරහට යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් මේක ගැඹුරට ගැඹුරුයි කියලා මුලින්ම අතහරින්නේ නැතුව මේක කාටත් තේරුම් ගන්න පුළුවන් එකක්. මේක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. මේක මේ වචන ටික කනට හුරු වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ළමයි ටික ගැනයි සමිති ටිකයි ගැනයි දැනගන්න නම් ළමයි එකතු වෙලා සමිති හැදලා තියෙන විදිහ ගැන කතා කරන්න නම් ළමයි ටික ගැනයි සමිති ටික ගැනයි දැනගෙන තියෙන්න ඕනද නැද්ද? නේද? ළමයි ටික ගැනයි සමිති ටික ගැනයි දැනගෙන තියෙන්න ඕනේ එහෙනම්. එහෙනම් සිත් ටික ගැනයි චෛසික ගැනයි දැනගෙන තියෙන්න ඕනද නැද්ද? ওই ටික මිශ්‍ර වෙන හැටි බලා ගන්න නම්. ආ එහෙනම් අපි සිත් ටික ගැන කතා කරා, චෛසික ටික ගැන කතා කරා, චෛසික 52 ගැන කතා කරා, ඒක බෙදෙන හැටි ගැන කතා කරා. සිත් 121ක් හෝ 89ක් ගැන කතා කරා. ඒක බෙදෙන හැටි ගැන කතා කරා. ඉතා කෙටියෙන් මතක් කරනවා මම සටහන දැන් ආය අලුත් කරගන්න ඕන හින්දා සිත් ගැන කතා කරපුවම සිත් කොටස් හතරකට බෙදුනා මුලින්ම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා. ඒක හරි. නේද? ඒතර කාමාවචර සිත් ටික ආයතරයක් කොටස් තුනකට බෙදුනා. ඒ ඒ සිත් බෙදෙන හැටි මම කිව්වා හැමදාම මතක තියාගන්න කියලා. හුඟක් වෙලාවට කුසල අකුසල වශයෙන් බෙදෙන්නේ නේද? එහෙනම් අකුසල සිත් කියලා කාමාවචර සිත් කියන්නේ මේ කාමාවචර භූමියේ හැටියෙන් ටික ඒ ටික අකුසල සිත් කියලා බෙදුනා. ඊළඟට කුසල සිත් කියනවාට කියව සෝබන සිත් කියලා. ඊළඟට අකුසලත් නොවන කුසල නොවන අහේතුක සිත් කියලා කොටස් තුනකට කාමාවචර සිත් බෙදෙනවා. ඒක මත තියාගන්න ලේසිද? නේද? අකුසල, සෝබන සහ අහේතුක කියලා. හරිද? ඊළඟට රූපාවචර සිත්, අරූපාවචර සිත් කියන ධ්‍යාන සිත් ඔක්කොම කුසල විපාක ක්‍රියා කියලා බෙදෙනවා. කුසල විපාක ක්‍රියා කියලා බෙදෙනවා. එහෙනම් ලෝකෝත්තර සිත් මාර්ග සිත් සහ ඵල සිත් කියලා බෙදෙනවා. දැන් ඉතින් ඔක හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. හරි. මේක කටපාඩම් කරගන්න කියලා මම කීප වතාවක්ම කිව්වා. දැන් ඊට පස්සේ ආයතරයක් අපි වෙනවා. දැන් උනත් කාමාවචර, රූපාවචර, අරූපාවචර, රූපාවචර, අරූපාවචර ඔක්කොම බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා. අර පැත්තෙන් ලෝකෝත්තර බෙදෙන්නේ මාර්ග සහ ඵල කියලා. ඊට කාමාවචර පැත්ත බෙදෙනවා ආයතරයක්. අකුසල අහේතුක සෝබන කියලා අපි කිව්වා නේද? අකුසල අහේතුක සෝබන කියලා කිව්වා. අකුසල සිත් තුනකට බෙදෙනවා. ලෝභ මූල, දේශ මූල, මොහ මූල කියලා. ඊළඟට අහේතුක සෝබන සිත් කියන්නේ කුසල සිත්මයි. අර රූපාවචර අරූපාවචර වගේම බෙදෙනවා. කුසල විපාක ක්‍රියා කියලා. කුසල විපාක ක්‍රියා කියලා බෙදෙනවා. එතකොට ඉතුරුනේ අහේතුක සිත් ටික. අහේතුක සිත් ටික කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා. කුසල විපාක, අකුසල විපාක සහ ක්‍රියා. ඔය විදිහට තමයි සිත් එක බෙදෙන්නේ. ඉතින් ඔච්චරයි. චෛතසික 52 ගත්තාම මේ චෛතසික 52 ඒත් කුසල අකුසල වශයෙන් දෙකකට බෙදෙනවා. එතකොට කුසල රාශියට කිව්ව සෝබන රාශිය කියලා, අකුසල රාශියට කිව්ව අකුසල රාශිය කියලා දෙකටම යන නේද? කට්ටියක් ඉන්න එකකට කිව්ව අන්‍ය සමාන රාශිය කියලා. හරිද? ඒක ලේසි මතක තියාගන්න. නේද? කුසල අකුසල කුසල කුසල කොටට කිව්වා සෝබන රාශිය කියලා. අකුසල කොටට කිව්වා අකුසල රාශිය කියලාම ඊළඟට අර පැත්තෙන් අන්‍ය සමාන රාශිය කියන්නේ දෙපැත්තටම යනවා. හරි කුසලත් එක්කත් යදෙනවා අකුසලත් එක්කත් යදෙනවා. ඒකෙන් හැම හිතක් එක්කම අන්‍ය සමාන රාශියේ හැම හිතක් එක්කම යෙදෙන කට්ටියක් ඉන්නවා. චෛතසික ටිකක්. ඒවට කිව්වා සර්ව චිත්ත සාධාරණ. අර යෙදෙන හැටියටමයි නම දාලා තියෙන්නේ. ওই නීති හැටියටමයි නම් ටික තියෙන්නේ. හරි හරි පහසුයි මේක හරියට හොඳින් බලපුවාම මීට වැඩිය ගොඩක් ගැඹුරු දේවල් අපි සාමාන්‍යයෙන් ওই 9 පන්තිය 10 පන්තිය වගේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා ඉතින් මීට වැඩිය දේවල්. මෙතන වෙලා තියෙන්නේ මේ වචන ටික කනට හුරු නැති හින්දා මේ වටිනා ධර්මය අපි අතහැරලා දානවා. මේක මම chart එකක් විදිහට හදාගන්න කියලා කිව්වා නේද? දැන් චෛතසික කිව්වොත් අන්න සමාන රාශිය, අකුසල රාශිය, සෝබන රාශිය. එච්චරනේ ඉතින් ඕක මේ ඉරි තුනක් ඇඳලා මෙහෙම නේද? හරි. අන්න සමාන රාශිය ආය කොටස් දෙකකට බෙදුවා. සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා කියන්නේ හැම සිතකම යෙදෙන්නේ සමහරලට අකුසල් එක්කත් යෙදෙනවා සමහරට කුසල් එක්කත් යෙදෙනවා. අකුසල් එක්කත් යෙදෙනවා කුසල් එක්කත් යෙදෙනවා කියන එක. ඊළඟට අකුසල රාශිය එහෙමමයි. ඊළඟට සෝබන රාශිය ආය අපි කොටස් තුනකට බෙදුවා. සෝබන සාධාරණ සහ විරති අප්‍රමඤ්ඤ ප්‍රඥා කියලා. විරති අප්‍රමං ප්‍රඥා කියලා. එහෙනම් දැන් ওই ටික අපි දන්නවා නම් අපිට කතා කරනකොටම මගදී එක එක ඒවා එක එක ඒවා කතා කරනකොට අපිට පුළුවන් වෙන්න ඕන අපේ අපිට අපේ හිත ওই සටහනේ දුවන්න ඕන. හරි අකුසල කියනකොට මොනවද කුසල කියනකොට මොනවද මේ ශෝබන රාශිය කියනකොට අකුසල චෛතසික ශෝබන රාශිය චෛතසික කියනකොට මොනවද කියලා ඒ ඒ පැත්තට වේගෙන් අපේ හිත සිත් සහ චෛතසික වශයෙන් යන්න ඕනේ. දැන් එතකොට හරි ඔය ටික කටපාඩම් කරගෙන තියාගත්තා නම් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සම්ප්‍රයෝග කියලා කියන්නේ සම්ප්‍රයෝග ණය සහ සං සංග්‍රහ ණය කියලා දෙකක් තියෙනවා. සම්ප්‍රයෝග ණය සහ සංග්‍රහ ණය. ඔන්න අර අතෙන් දැන් යන්නේ අපි. දැන් කුසල් සිත් ටික සහ චෛතසික දන්න. දැන් ළමයි ටික සහ සමිති ටික දන්නවා. හරිද? ඒ ඒ චෛතසිකයන්ගේ යෙදෙන සිත් ඒ කියන්නේ ඒ එක ළමයෙක් අරගෙන ඒ ළමයා කොයි කොයි කොයි කොයි සමිති වල ඉන්නවද නේද? ඒ ඒ චෛතසිකයන්ගේ යෙදෙන සිත්වලට කියනවා සම්ප්‍රයෝග ණය කියලා. හරිද? ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන්ට කියනවා සංග්‍රහ ණය කියලා. ඒ ඒ සිත්වල යෙදෙන ඒ ඒ සිත් වෙනම අරගෙන ඒ සිතට සංග්‍රහ වෙන චෛතසික ටික. නේද? එහෙනම් ඒකට කියනවා සංග්‍රහ ණය සංග්‍රහ වෙන ක්‍රමය. ණය කියන්නේ ක්‍රමය කියන එක. එතකොට ඔය ටික තමයි දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේක හරිය ලේසි නේද? ලේසි කියනකොට කට්ටිය කැමති නෑ. ලේසි කියලා කියන්නේ ඇත්තටම ලේසි හින්දා මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. අර සිත් ටිකයි චෛතසික ටිකයි කටපාඩම් කරගත්තාම ඒ චෛතසික ටික බෙදලා තියෙන්නේම යෙදෙන විදිහ අනුව. ඉතින් නීති ටික ඒකත් ඇතුළෙම තියෙනවා. <coughs> බලන්න මේ කතා කරන තේරේ. සම්ප්‍රයෝග ණය ක්‍රම 16ක් තියෙනවා. හරිද? දැන් අපිට හිතේ එකපාරටම මම හැමදාම වෙන ප්‍රශ්නෙට උත්තර දෙදීමයි යන්නේ ඉස්සරහට. දවල්ට කියාගෙන ආවනේ. අප්පෝ මහ ඉසේකයක් කුමක් අප්පවෝක. ඕක මොන අහවල් දෙයකට මේ සම්ප්‍රයෝග මෙතන 121යි මෙතන 89යි අතන 52යි කිය කිය මොන අහවල් දෙයකට ඉගෙන ගන්නවද ඉගෙන ගන්නවා ගත්තා කියලා තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා කෙනෙකුට හිතේ. හරි. හිතුණාද එහෙම? නෑ එහෙම හිතුනේ නෑ. නේද අපිට නම් එහෙම හිතුනේ නෑ. නේද? වැඩි දෙනකොට එහෙම හිතනවා මොකද මම එහෙම කියන්නේ හරියට හිත බලලා කියනවා වගේ මම එහෙම කියන්නේ ඒ කෙනෙකුට ඉතින් හාමුදුරුව හරි වැඩේ තමයි මෙතෙන්ට ඇවිල්ලා හරියට මට හිතෙච්ච එකම කිව්වනේ කියලා. හරිද? හිත බලලා කියනවා වගේ එහෙම කියන්නේ ඇයි? මටත් එහෙම හිතෙච්ච හින්දා. හරිද? අභිධර්මයේ ඉස්සරම මං ගිහිව ඉන්න කාලේ වගේ අභිධර්ම පොතක් අරගෙන සහ අභිධර්මයේ කතා කරන කට්ටිය ළඟට ගියාම ඔළුව එකක් වගේ අනේ යම් මේ මහා නිෂ්පල තේරුමක් නැති වැඩක් නැති දෙයක් කියලාම හිතෙන්න පටන් ගත්තා. ඇයි ඉතින් මේක ගණන් හදනවනේ? ඉතින් මේ හිතුනේ මොකද්ද? ඕක ඉගෙන ගත්තා කියලා තරහ යන එක අඩු වෙනවද? ඕක ඉගෙන ගත්තා කියලා ලෝභය අඩු වෙනවද? ඕක ඉගෙන ගත්තා කියලා සංවරකම සංවර වෙනවද? මං අසංවර මන්න සංවර වෙනවද? එහෙම වැඩක් නැහැ. පටුව පටුව සහ Tamanට හිතෙන හැටියට තීරණ ගැනීමයි ඒ. හරි. ඒ විතරක් නෑ මම අනිත් අයටත් කියනවා ඔබ. හරිද? ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන උදන. එහෙම නෙවෙයි. මොහොතකට හිතනද මේ ක්‍රියාවලියක් ගැන අපි කතා කරනවා නේද? මේ ක්‍රියාවලිය කාලඟ සිද්ධ වෙන ක්‍රියාවලියක්ද? මගේ ළඟ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මගේ සිතේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මම දන්නවද එහෙම එකක් වෙනවා කියලා? මම දන්නවද එහෙම එකක් වෙනවා කියලා? ඔය චෛතසික එකතු වෙනවා කියලා සම්ප්‍රයෝග ණයක් මේක වෙනවා කියලා දන්නවද? එන එක මගේ වැඩක්ද? ඒක මට අයිති වැඩක්ද? එහෙනම් මගේ වැඩපිළිවෙල මට අයිති නෑ. එහෙනම් ඒක ආත්මද අනාත්මද? ලොකු අනාත්ම හැඟීමක් ඇති වෙන්න ඕක හේතු වෙනවා. ඒක මට ඒ දවස්වල තේරුන්නේ නෑනේ. නේද? එතකොට මගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි මම දන්නේවත් නෑ මගේ ළඟ සිත් හැදෙන නීතිය. හරිද? ඒ විතරක්ද මේ ටික කතා කරනකොට හොඳට තේරෙනවා මේ වෙලාවේ හැදෙන සිත ඊළඟ වෙලාවේ හැදෙන්නේ නෑ ඒක මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට නේද සංප්‍රයෝග වෙවි සංප්‍රයෝග වෙවි හැදෙනවා එක එක චෛතසිකයන් මේ මොහොතේ හැදෙන සිතට ඊට වැඩිය වෙනස් ඊළඟ මොහොතේ හැදෙන සිත ඊට වැඩිය වෙනස් එහෙනම් නিত্যද අනිත්‍යද ඒක අනිත්‍යයි හැම වෙලෙම වෙනස් වෙන එකක් නේද එතකොට මගේ ළඟ තියෙන නීතිය මගේ ළඟ ක්‍රියාත්මක වෙන දේ මමවත් දන්නේ මමවත් දන්නේ නෑ ඉතින් අන්න එහෙම දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න ගියාම කාංකා වේතන ඊට පස්සේ දැන් මේකේ ඔක්කොම හේතු ටික කතා කරනවා අපි මෙතනින් එහාට හේතු කතා කරනකොට මේවා දන්නවා නම් මේ මූලික හරය දන්නවා නම් එතනින් එහාට අපි ධර්ම ඉස්සරහට යන්න පහසුයි ඊළඟට කතා බහ කරන්න ගියාම ධර්මය හදාරන්න ගියාම ධ්‍යානවල තියෙන අංග තෝරන්න ගියාම නැත්තම් දැන් මේ කාලේ මේ දන්නවනේ ඉතින් නේද මේ මොනවද අර ධානාංගයක් නෙමේ බඩබුරුල් කරලා යන එකක් නේද? එහෙමත් තියෙනවානේ. එතකොට ඒ වාගෙත් එක්ක අපි කතා කරලා බලනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ අපිට කොතනද වරදින්නේ මොකද්ද ධානයක් කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් මේ ගැන හරියට බැලුවොත් තමන් භාවනාවක් වර්ධනය කරා යනකොට තමන්ට තමන් ගැන විනිශ්චයක් ඇති කරගන්න ලොකු පහසුවක් වෙනවා. හරි. ඒකද උනන්දු ඇති කරගන්න බෑ කියලා හිතන්න එපා. මේක අමාරු දෙයක් නෙවෙයි. මේක පොඩ්ඩක්වත් අමාරු දෙයක් නෙවෙයි මේක පහසුවෙන්ම වර්ධනය කරගන්න පුළුවන් මේ වචන ටික මේක භාෂාවක් ඉගෙන ගන්නවා වගේ භාෂාවක් ඉගෙන ගන්නකොට එක පාටම අමාරුයි වගේ දැනෙන්නේ හැබැයි ටික දවසක් පාවිච්චි කරනකොට නිකම්ම මේක පහසු තත්ත්වයටපත් වෙනවා හොඳයි එහෙනම් දැන් අපි කතා කරා අපිව කියනවා දැන් සම්ප්‍රයෝග ණය කියලා 16ක්. ඒ කියන්නේ ඒ ඒ චෛතසිකයන් යෙදෙන ආකාරය. මේ සම්ප්‍රයෝග ණය ටික යෙදෙන විදිහ මම කිව්වා. අන්‍ය සමාන රාශියෙහි තියෙනවා අන්‍ය සමාන රාශිය කියන්නේ කුසල අකුසල දෙපැත්තටම යන ටිකේ ඒ ටිකේ තියෙනවා සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා ජයසික ටිකක්. ඒතර සර්වචිත්ත සාධාරණ කිව්වම ඔන්න පළවෙනි නීතිය හම්බුණා. හරි. ඇයි මේ කතා කරපු ටිකක් මම කතා කරන්නේ ටිකක් වේගෙන් කියන එකකින්ද? සර්වචිත්ත සාධාරණ කිව්වම පළවෙනි නීතිය හම්බුණා. මොකද මේ එකම ටික අපි හැම සතියෙම චුට්ටක් කතා කිරීමෙන් අපිට මේක දැන් ඇත්තටම උවමනාවෙන් කරන කට්ටියට හරි පහසුවක් වෙනවා. ඒකයි මේ අමාරු ටික මම නැවත නැවත කාලය අරගෙන කතා කරන්නේ. එතකොට පළවෙනි නීතිය හම්බුණා. මොකක්ද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා කියන චෛතසික ටික සර්වචිත්ත සාධාරණ. ඒ කියන්නේ එහෙනම් පළවෙනි නීතිය මොකද්ද? ඒ ටික හැම හිතකම යදෙනවා. හරිද? අන්න බලන්න ලේසි වැඩි දැන්. හරි දැන් සතර චිත්ත සාධන නවෙන්න තියෙනවා. ප්‍රකීර්ණ චෛතසික කොහොම හයක් තියෙනවා. මේ හය විතක්ක, විචාර, අදිමෝක, වීරය, ප්‍රීති, ඡන්ද. විතක්ක, විචාර, අදිමෝක, වීරය, ප්‍රීති, ඡන්ද කියන ටික. ඒ ටික ගත්තාම අපේ පින්නත් ඒ හැම එකටම එක ගානේ නීති තියෙනවා. එතකොට එතනම 6යි 6යි අර ඉසල එකයි 7යි. එහෙනම් 16න් 7ක් ඉවරයි අන්‍ය සමාන පැත්තට. හරිද? ඊට පස්සේ අකුසල රාශියට පහක් තියෙනවා. කුසල රාශියට, සෝබන රාශියට හතරක් තියෙනවා. 5 4යි 9යි අර 7යි 16යි. අකුසල රාශියටත් එහෙමයි සෝබන රාශියත් බෙදෙනවා අකුසල රාශියත් බෙදෙනවා ඒ බෙදෙන ආකාරය අනුව මෝහ චතුස්කය ලෝභ ත්‍රිකය දෝෂ චතුස්කය කියලා තියෙනවා ඒ ටික ඉවරුනහම ඉතුරු වෙනවා තීන මිද්ද සහ විචිකිච්ඡා අන්න බලන්න අකුසල රාශිය බෙදෙන හැටි මෝහ චතුස්කය ලෝභ ත්‍රිකය දෝෂ චතුස්කය සහ තීන මිද්ද දෙක එකට ගන්නවා විචිකිච්ඡා එතකොට ගොඩවල් පහයි ඒ ගොඩවල් පහට නීති පහයි හරිද ඒ ගොඩවල් පහට නීති පහයි මතක තියාගන්න ලේසි හරිද ඊළඟට අපි හොඳටම දන්නවා සෝබන රාශිය කොටස් ගන්නක කොටස් හතරකට බෙදෙනවා කියලා ඒ තමයි අර සෝබන සාධාරණ විරති අප්‍රමාඤ්ඤ සහ ප්‍රඥා. කොටස් හතරකට බෙදෙනවා. ඒ හතරට නීති හතරයි. එහෙනම් අන්‍ය සමාන රාශියේ සර්වචිත්ත සාධාරණයකට එක නීතියයි ප්‍රකීණක චෛතසික 6ට නීති 6යි ඒ පැත්තට එතකොට 7යි අකුසල රාශියට නීති 5යි සෝබන රාශියට නීති 4යි. ආ දැන් ඔන්න සාරාංශයක් ඔලුවට ආවා. ඔන්න ඕක තමයි මම කියන්නේ අභිධර්ම ඉගෙන ගන්න තියෙන පහසුම ක්‍රමය ඕක. හරිද? සාරාංශය ඉස්සෙල්ලා ඔළුවට ගන්න. හරි. සාරාංශය ඔළුවට ගන්න. හරි. දැන් සිත් කිව්වම සිත්වල සාරාංශය දැන් ඔළුවේ තියෙන රූපාවචර, අරූපාවචර, කාමාවචර, කාමාවචර, රූපාවචර, අරූපාවචර අන්න ඒ විදිහට සාරාංශය ඔළුවට ගන්න. හරිද? දැන් මෙතනත් අපි යන ක්‍රමය දන්නවා. දැන් සංප්‍රයෝග කියන එක කතා කරන්නේ ඇයි කියලා දැන් දන්නවා. මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඉතින් නීති ටිකේ සාරාංශය දැන් ඔලුවට ගත්තාම ඒ යෙදෙන හැටිත් ගැන දැන් යම් කිසි අදහසක් තියෙනවා නේද? එතකොට විතක්ක, ਵਿਚාර, අදිමෝක, වීරය, ප්‍රීති, ඡන්ද කියන ටික මම හොඳට විස්තර කරා ගණනුත් එක්ක මම හිතන්නේ අපිට අදත් ඉවර කරගන්න බැරි වෙයි ඒ ටික ආයෙ විස්තර කරොත්. හරිද? ඒකෙන්ද අපි අකුසල රාශිය පැත්තටම යම් කෙටියෙන් ඕන මම මතක් කරන්නම් විතක්ක චෛතසිකය කියන එක අර දෙපස් විඥාන කියලා කියන විඥානවල විතක්ක කියන්නේ අරමුණෙහි නැවත නැවත නංවන ස්වභාවය. එතකොට දෙපස් විඥානේ යෙදෙන්නේ නැහැ. මතක තියාගන්න ලේසියි එතකොට. දෙපස් විඥානේ යෙදෙන්නේ නැහැ. එතකොට දැන් කාමාවචර පැත්තේ සිත් ඔක්කොම කීයද? 54යි. 54න් දෙපස් විඥානේ විතක්ක යෙදෙන්නේ නැහැ. එතකොට 44ක යෙදෙනවා. හරි. ඊළඟට අනිත් පැත්තෙන් තව ඉතුරු වෙන සිත් ඔක්කොම ගත්තාම දැන් කාමාවචර ටිකේ නේවයි රූපාවචර අරූපාවචර සහ ලෝකෝත්තර කියලා ගත්තාම හැම එකකම රූපාවචර පැත්තේ ප්‍රථම ධානය සිත් අරූපාවචර ප්‍රථම ධානය සිත් ලෝකෝත්තර පැත්තේ ප්‍රථම ධානය සිත් කියලා කිව්වහම ඒ ඔක්කොම ප්‍රථම ධානය සිත් ඔක්කොම වැටෙන්නේ 11යි. මම ඒක කොහොමද එන්නේ කියලා විස්තර කළා. එතකොට ඒ 11 වෙනකොට ඒ 11න් හරිද? ඒ 11 ඒ 11 එතකොට විතරයි යෙදෙන්නේ. එතන 44 11යි 55යි. 44 11යි 55යි මෙන්න මේ සිත් 55 තමයි එතකොට විතක්ක චෛතසික යෙදෙන්නේ. ඒ සිත් 55 විතරයි විතක්ක චෛතසික යෙදෙන්නේ. එතකොට අපිට ඊළඟට විචාර චෛතසිකය ගත්තාම තව ද්විතිය ධ්‍යාන සිත් 11ක් එකතු වෙනවා. එතකොට 55යි 11යි 66ක විතක්කේ යෙදෙන බව මම කිව්වා. එතකොට ඒ ටික අපිට මතක තියාගන්න බොහොම පහසුයි. එතකොට 55 යෙදෙනවා ඊළඟට ਵਿਚාරය ਵਿਚාරය දෙනවා 66ක. 66 කියන්නේ ආය ද්විතිය ධ්‍යාන සිත් 11ක් හැදෙනවා. ප්‍රථම ධ්‍යාන සිත් කුසල විපාක ක්‍රියා කුසල විපාක ක්‍රියා වශයෙන් යෙදෙන සිත් ටික ගත්තාම එතන යෙදෙන ඔක්කොම සිත් ටික යෙදෙන්නේ 11යි. ඊළඟට ඊළඟට ගත්තාම අපි විතක්ක ਵਿਚාර අදිමෝක කියලා කිව්වම මේක අපි ගත්තේ අරමුණ විනිශ්චය කරන ස්වභාවයට තමයි අදිමෝකය කියලා කිව්වේ. ඒතර අදිමේකය නොයදෙන සිත් තියෙනවා. ඒ තමයි දෙපස් විඥානය සහ විචිකිච්ඡා සහගත සිතේ අදිමෝකය දෙන්නේ නැහැ. දෙපස්විඥානිකව සිත් 10යි විචිකිච්ඡාසිතයි 1යි එහෙනම් 11ක විතරයි යෙදෙන්නේ නැත්තේ එතකොට ඉතිරි සිත් 78ේම මේක එතන 89 11 කඩුනහම 78 වෙනද මේ විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. මේක පුළුවන් පින්නත් නේ සිත් සහ චෛතසික කියලා මෙහෙම මේ පැත්තට චෛතසික කියලා ඔක්කොම චෛතසික ටික තියලා මේ පැත්තට සිත් ටික කියලා ඔක්කොම සිත් ටික ලියලා ඒ යෙදෙන ඒවා මෙහෙම කතර දාන්න. හරි ඉගෙන ගන්න කෙනෙකුට ඔය හරීම මේ හරීම ආසහිතනවා එතකොට. දැන් මේ නීති ටික දැනගත්තට පස්සේ ඒක කරන්න ඕනේ. හරිද? නීති ටික දැනගත්තට පස්සේ චෛත්‍ය ටික මේ අතර තියෙනවා. කොලේක. හරිද? සිත් ටික මේ අතර තියෙනවා. හරි. ලියලා මොකද කරන්නේ? ඒක ටිකක් දිග කොටු ටිකක් ගහ ගන්න ඕන. ඕවා කරන්න අපේ කට්ටියට ඕන තරම් පුළුවන්. අපි වෙලාවකට නේද මල් 121කින් මල් වට්ටි හදලා නැද්ද? ලස්සනට හදන්නේ නේද? කොච්චර වෙලා අරගෙන මල් වට්ටිය හදනවද නේද? අර මේ ඉද්ද මල් ගහ ළඟට ගිහිල්ලා ලොකු වෙලාවක් බුදුහාඳුර ගැන මතක් කර කර මතක් කර කර මතක් කර කර නේද? ඒක නරක දෙයක්ද? නෑ, ඉතා හොඳ දෙයක්. ගොඩක් ආනිසංස තියෙන දෙයක්. ඉතින් ඒ වගේම මේ මේ සටහන් මතක් කරගෙන මොකද කරන්න ඕනේ? කොටු ටික ගහලා මේ නීති ටිකත් එක්ක නේද මේකට මේ වාචිකව කියලා දෙන පාඩම විතරක් පාවිච්චි කරලා බෑ. මම හැමදාම කියනවා පාඩම අහගත්තට පස්සේ අපිට සාරාංශයක් ඔළුවේ තියෙනවා. ඒ සාරාංශයක් ඔළුවේ තියෙන වෙලාවේ මොකද කරන්න ඕන? ඉක්මනට බණ අහපු ගමන් අමතක වෙන්න කලින් පොතක් අරන් බලන්න ඕන. ලියා ගන්න වෙලා නැහැ. හරි ලියා ගන්න විදිහට කියවන්න ගියොත් සති කීයක් කියන්නද? නේද? ඒකින් දා අපි එක්කෝ තව ගුරුවරයෙක් යටතේ පුහුණු වෙන්න ඕන නැත්නම් අපිට පොතක් අරන් මේ විදිහට වේගෙන් අහගත්තට පස්සේ සාරාංශය දැන් ඔළුවේ තියෙනවනේ. ආසයි දෙන්න ඕනේ ඉක්මනට පොතක් අරන් බලන්න. හරිද? පොතක් අරන් බලන්න පුළුවන් ආසයි දෙන්න ඕනේ. එතකොට ඉක්මනට මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කලින් මම ගොඩක් විස්තර කරපු හින්දා මේක මම ඊටාම කෙටියෙන් මේ කිව්වේ. එතකොට අදිමෝක්ෂය කියන එක ඊළඟට ඒකත් එක්ක ඊළඟට තියෙන්නේ වීරය, වීරයයි. වීරය කියන එක යෙදෙන්නේ නැති සිත් එක මතක තියාගන්න එක පහසුයි කියලා අපි කිව්වා. පංචද්වාරා වජ්ජන සිතේ මම හිතන්නේ ගීරිද අපි සාකච්ඡා කරා එක. පංචද්වාර රජන සිත් එකයි තියෙන්නේ. එතකොට ඒකේ යෙදෙන්නේ නැහැ. සම්පටිච්ඡන සිත් දෙකක් තියෙනවා. ඒකේ යෙදෙන්නේ නැහැ. සම්තිරණ සිත් තුනක් තියෙනවා. එතකොට 3යි 2යි 5යි 6යි දෙපස් විඥානය 10යි 16ක යෙදෙන්නේ නැහැ. 16ක යෙදෙන්නේ නැහැ කියන්නේ ඉතිරි සිත් 73 යෙදෙනවා කියන එකයි. හරිද? එතකොට ඉතිරි සිත් 73 යෙදෙනවා. යම් අරමුණක් අපේ අරමුණු ගන්න දොරටු ඉදිරියට ආපුහම ඒ දොරටුව විවෘත වෙනවා වාගේ සිද්ධ වෙන සිත තමයි පංචද්වාරවදන සිත කියන්නේ. ඉතින් ඒ හිතට වීරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අරමුණ පිළිගන්නා වූ සිත තමයි සම්පටිච්ඡන සිත කියන්නේ. ඒකට වීරයක් ඕන වෙන්නේ නැහැ. අපි චිත්ත රීති ගැන කතා කරනකොට මේවා තව හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අරමුණ තීරණය කරන අරමුණ පිළිගන්නා සිතරයි සම්පටිච්ඡන සිත් කිව්වේ ඒක සිත් දෙකයි තියෙන්නේ. සම්තිරණ සිත් තුනයි ඒ සිත් තුනේ වීර්යය දීම නැහැ. හරියට නිකන් පිළිගැනීමේ නිලධාරියා සහ නම ලියා ගන්න කෙනා වගේ. නේද? කම්පැනි එක ඉස්සරහා ඉන්න පිළිගැනීමේ නිලධාරියෙක්. ඒතකොට එයාට මෙයා කවුද මෙයාව යවන්න ඕන කොහෙද දෙමුකුත් නැහැ. එයාට තියෙන අපලම අත් දෙක එකතු කරන් විතරයි. ඒ පිළිගැනීමේ නිලධාරියා. ඊළඟ එක්කෙනාටත් තියෙන්නේ යොමු කරන්න අවශ්‍ය කරන තැනට යොමු කරන්න නම ලියා ගන්න විතරයි. හරියට පිළිගන්න කෙනා හරියට අරමුණ තීරණය කරන කෙනා වගේ නම ලියා ගන්න විතරයි. ඒකත් ඒකක් කියන අර යවන්න ඕන තැන පිළිබඳ උත්සාහය නෑ. ඒකින්ද ඒවා වීරිය දෙන්නේ නෑ. පංචද්වාර රජන කියන්නේ එතකොට හරියට දොර අරින්න ඕන එක්කෙනා වගේ. හරිද? දොර අරින එක්කෙනා පිළිගන්න එක්කෙනා සහ නම ලියා ගන්න එක්කෙනා වගේ. හරිද? ඒකට ටික පොඩි පොඩි වෙනස්කම් තියෙන හින්දා තමයි මේ සිත් දෙකක්, සිත් තුනක් සහ එක සිතක් කියලා තියෙන්නේ. එතකොට ඒ සිත් පහේ සහ දෙපස් විඥානයේ මේවා යෙදෙන්නේ නැහැ. ඒ 16 යෙදෙන්නේ නැති හින්දා වීරිය යෙදෙන්නේ එතකොට 16 අපි 89න් 16 අඩු කරනම 73ක්. වීරිය කියන්නේ ධානාංගයක් නෙවෙයි හින්දා අදිමෝකය කියන්නේ ධානාංගයක් නෙවෙයි හින්දා අපි 89 ක්‍රමයට තමයි හදන්නේ. ඒක අපිට පහසු හින්දා. ඕනනම් ඕකට ඉතින් ටික එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට වීරියෙන් පස්සේ අපි කතා කරේ ප්‍රීතිය ගැනයි. ප්‍රීතිය ධානාංගයක්. නේද? ප්‍රීතිය ධානාංගයක් හින්දා ප්‍රීතිය යෙදෙන සිත් ටික ගැන අපි කතා කරා. ඒක අපිට පහසු වුණා. ලෝභ මූල සිත් 8න් 4ක යෙදෙනවා. සෝමනස්ස සහගත සිත් 4ක් තියෙනවා. ඊළඟට අහේතුක සිත් 18 සෝමනස්ස සහගත සිත් දෙකක් තියෙනවා. සෝමනස්ස සහගත සම්පීර්ණ සිත් සහ සෝමනස්ස සහගත හසිතුපාද සිත කියලා. එතකොට එතන දෙකයි. අරකින් 8න් 4යි මෙතනින් 18න් දෙකයි. ඊට පස්සේ කාමසෝබන සිත් 24ක් තියෙනවා 24න් සෝමනස්ස සහගත වූ කුසල් සිත් සෝමනස්ස සහගත විපාක සිත් සෝමනස්ස සහගත ක්‍රියා සිත් කියන ඒවායින් භාගයකම යෙදෙනවා එතකොට තනින් 12යි ඊළඟ රූපාවචර සිත් 15න් ප්‍රථමත් 12ත් තෘතියත් කියන ධ්‍යානවල යෙදෙනවා හරිද ඊළඟට ඒ වගේම ඒ කියන්නේ කුසල් සිත් විපාක සිත් ක්‍රියා සිත් වශයෙන් එතකොට එතන එතන 9යි. ඉතින් ওই විදිහට ගත්තාම ඊළඟට ලෝකෝත්තර මාර්ගසිත ඵලසිත කියන දේවල් වල ධ්‍යාන තුනක යෙදෙනවා. ධ්‍යාන තුනක යෙදෙනකොට එකකින් 12 ගානේ සිත් 24ක් තියෙනවා. ওই ටික ගත්තාම ඒ ටික මතක තියාගන්න අපහසු නෑ. හරියට බලපුවාම හරියට ඔළුවේ තියෙනවා නම් සිත් ටික ගැන බලන්න ලෝභ මූල සිත් 8යි සෝමනස්ස සහගත 4යි. අපි දන්න එක වර්ගීකරණය වෙච්ච හැටි. ඊළඟට අහේතුක සිත් 18යි ඒකෙන් සිත් දෙකක සෝබන සිත් 24යි ඒකෙන් 12ක රූපාවචර සිත් 15න් ප්‍රථම ද්විතිය තෘතිය වශයෙන් ගත්තාම 9ක වැටෙනවා මොකද ධ්‍යාන ධ්‍යාන පහෙන් තුනක විතරයි ප්‍රීතිය යෙදෙන්නේ ඉතින් ඊළඟට ලෝකෝත්තර සිත් මාර්ග සිත් ඵල සිත් කියන ඒවා 24ක් ගත්තාම සිත් ඔක්කොම 51ක 51ක ප්‍රීතිය යෙදෙනවා හරි ඉතින් ওই විදිහට අපි ওই විදිහට සාකච්ඡා කරා. ඊළඟට ඊළඟට අපි ඡන්ද ගැන කතා කරා. ඡන්දය ගැන කතා කරපුවාම ඡන්දේ නොයදෙන සිත් ටික මතක තියාගත්තම අනිත් ඒවා තේරුම් ගන්න ලේසි. අහේතුක සිත් 18ේම ඡන්දය දෙන්නේ නැහැ. ඡන්දය කියන්නේ කැමැත්ත කියන එක. කුසල ඡන්දය අකුසල ඡන්දය කියලා. ඊට මොහ මූල සිත් දෙකේ ඡන්දය දෙන්නේ නැහැ. අනිත් සිත් ඔක්කොගේම යදෙනවා. හරි? එහෙනම් අහේතුක සිත් 18 දෙන්නේ නැහැ. මොහ මූල සිත් දෙකේ යෙදෙන්නේ නැහැ 18යි 2යි 20යි. ඉතින් සිත් 69ේම ඡන්දය යෙදෙනවා. ඇයි දැන් මේවා තියෙන ප්‍රයෝජනේ බලන්න. එහෙනම් කුසල සිත්වල ඡන්දය යෙදෙනවා. අකුසල සිත්වල යෙදෙනවා. මේවා විශ්ලේෂණය කරගන්න ගියාම ඉදිරියේදී අපිට එක එක කාරණා වලට එක එක අවශ්‍යතාවයන් එනකොට අපිට හොඳට තේරෙනවා මේවා අපිට අවශ්‍ය වෙන බව තේරෙයි. අපි ඒක එදා දවසේ කතා කරා. ඉතින් මම වැඩි කතා කරන්න යන්නේ මොකද දැන් අද අපිට මේ අකුසල රාශිය ගැන කතා කරන්න තියෙන හින්දා ওই ටික තමයි දැන් අපි කතා කරපු ටික. දැන් ඉතින් ඇයි මම මේ ටික අමාරුවෙන් අමාරුවෙන් මේ විස්තර ටික හැමදාම කියන්නේ ආය ආය මතක තියෙන්න ඕනේ. හින්දා මෙහෙම කියන හින්දාම කටපාඩම් කරන් තියාගෙන ඉන්න ඕනේ මාත් එක්කම කියවන්න ඕනේ එතකොට. හරිද කටපාඩම් කරගෙන මාත් එක්කම කියවපුවාම අපිට ඉක්මනට හරියනවා වැඩේ. <coughs> හරි. හොඳයි. දැන් එතකොට සම්ප්‍රයෝගනා ඉවරුනාට පස්සේ මේවා කියන්න යන්නේ නැහැ. සම්ප්‍රයෝගනා ටික මම 15ම කියලා දුන්නා කියලා නිකන් ඉන්නවා. අර දැන් සිත් ටික ගැන චෛතසික ගැන කිව්වා වගේ. හොඳයි. අකුසල රාශිය කියන එක කොටස් හතරකට බෙදුවා. ඒ තමයි මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය සහ තීන මිද්ද දෙක වෙනමයි විචිකිච්ඡා වෙනමයි කොටස් පහකට බෙදුවා. හතරකට නෙවෙයි පහකට. එතකොට මේ පහකට බෙදුවේ මේවා ගැන කතා කරන්න ඕන හින්දා වෙනමම යෙදෙන විදිහ බලන්න කියලා අපි ගියේ ඉඳලා කතා කරා මෝහ චතුස්කය මෝහ චතුස්කය කියන්නේ මෝහය අහිරිකය අනුතප්පය උද්දච්චය කියන මේ හතර හැම අකුසල සිතක් එක්කම යෙදෙනවා. ඒ කියන්නේ ඒකට කියනවා සබ්බා කුසල චෛතසිකයන් කියලා. සබ්බා කුසල සාධාරණ චෛතසික කියලා. සබ්බා කුසල සාධාරණ සබ්බ අකුසල කියන සබ්බා කුසල කියලා කියන්නේ ඒකයි. එතකොට සියලුම අකුසල සිත් එක්ක මෝහය, අහිරිකය, අනුතප්පිය, උද්ධච්චය වෙන පළවෙනි නීති ඉවරයි එතකොට. ලේසි නේද? ලේසි නේද? නේද? ලේසි නේද? ඕකේ 60 දෙයක්ද? මොකද මේ ඉතින් ඒ හතරම ඉතින් ඔක්කොගේ වේදෙනවා ඔක්කොම සිත් වල දෙනවා. ඒ ළමයි හතර දෙනා හැම අකුසල සමිතියකම ඉන්නවා. ඒ ළමයි හතර දෙනා හැම අකුසල සමිතියකම ඉන්නවා කියලා දැනගන්න ඕනේ. ඊළඟට ලෝභ ත්‍රිකය කියලා කියන ඊළඟ ටික ලෝභ ත්‍රිකයන් ලෝභය, ditthිය සහ මාන්නය. මේවට තියෙන නීතිය තමයි ලෝභය කියන එක ලෝභ මූල සිත් අටේ දෙනවා. ditthිය කියන එක ditthිගත සංප්‍රයුක්ත සිත් හතරේ දෙනවා. මාන්නය කියන එක ditthිගත විප්‍රයුක්ත සිත් යෙදෙනවා. ලෝභය කියන්නේ කියන ටික ලෝභ මූල සිත් අටේ යෙදෙනවා. ditthිය ditthිගත සංප්‍රයුක්ත සිත් හතරේ යෙදෙනවා. මානය ditthිගත විප්‍රයුක්ත සිත් හතරේ යෙදෙනවා. ඊළඟට දෝෂ චතුස්කයට පිරෙන නීතිය තමයි දේශමූල සිද්දකේ දේශය පමණක් යෙදෙනවා. දේශමූල සිද්දකේ දේශය පමණක් යෙදෙනවා. ඒක මතක තියාගත්තාම හරි. ඊළඟට ඊර්ෂ්‍යාව නැත්නම් ඉස්සා මච්චරිය කුක්කුච්ච කියලා කියන චෛතසික ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික දේශමූල සිද්දකත් එක්ක එකට යෙදෙන්නේ නැහැ. දේශමූල සිද්දකෙහි දේශ මූල සිත් දෙකෙහි ඒවා යෙදෙනවා. හැබැයි ඒවා එකට යෙදෙන්නේ නැහැ. එකවර දෙකක් යෙදෙන්නේ නැහැ කියන එකයි. ඒ ටික විතරයි එතන මතක තියාගන්න තියෙන්නේ. ඔය ඔය ගොඩේ මතක තියාගන්න තියෙන්නේ දෝෂ චතුස්කය ගැන මතක තියාගන්න තියෙන උත්තරයි. දේශ මූල සිත් දෙකේ දේශේ විතරයි යෙදෙන්නේ. ඉස්සාමච්චරිය කුකුච්ච කියන තුන දේශමූල සිද්දකේ එකවරය දෙන්නේ මේ සිද්දකේ එකවරය දෙන්නේ නැහැ. හරි. ඊළඟට තියෙන්නේ තීන මිද්ද දෙක. තීන මිද්ද දෙක සසංකාරික කුසල් සිත් පහේහි තමයි යෙදෙන්නේ. තීන මිද්ද දෙක දෙන්නේ සසංකාරික අකුසල් සිත් පහේ විතරයි. සසංකාරික අකුසල් සිත් පහේ තීන මිද්ද දෙක යෙදෙනවා. හරිද? ඒ කියන්නේ ඒක <coughs> අසංක සසංකාරික කියන්නේ මොකද්ද? කාගේ හරි මෙහෙවීම ඇතුව සිද්ධ වෙනවා. ඒවයි තීන මිද්ද දෙක යෙදෙනවා. ඊළඟට විචිකිච්ඡාවය දෙන්නේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතෙහි පමණයි. විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතෙහි පමණයි. ඔන්න ඔය නීති පහ තමයි අපි මතක තියාගන්න ඕනේ. ඔය කොටස් හතර, කොටස් පහට බෙදලා තියෙන්නේ. ඒ කොටස් පහෙහි යෙදෙන්න තියෙන්නේ ඔය ටික. එතකොට මොකද්ද? දේශය යෙදෙන්නේ දේශමූල සිත් දෙකෙහි. ඊළඟ දේශමූල සිත් දෙකෙහි යෙදෙනකොට ඉස්සාමච්චේ කුක්කුච්ච කියන ඒවා යෙදෙන්නේ නැහැ එකට යෙදෙන්නේ නැහැ ඊළඟට තීන මිද්ද දෙක සසංකාරික කුස අකුසල් සිත් පහේ යෙදෙනවා විචිකිච්ඡාව යෙදෙන්නේ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි ඊළඟට අර සබ්බා කුසල සාධාරණ චෛතසිකයන් හැම අකුසලයක් එකම යෙදෙනවා ඔන්න ඔය පහ තමයි එතෙන්ට මතක තියාගන්න තියෙන්නේ ඊළඟට අපිට තියෙන්නේ සෝබන සෝබන චෛතසිකයන් ගැන සාකච්ඡා කරන්න ඒ ටිකත් ඒ තරම්ම අමාරු නෑ. හොඳයි. සෝබන චෛතසිකයන් බෙදෙනවා. සෝබන සෝබන සාධාරණ චෛතසික විරති අපමඤ්ඤ සහ ප්‍රඥා. මතකද? 1යි 2යි 3යි 19යි කියලා මතක තියාගන්න කිව්වම. එහා කොනේ ඉඳන්. ප්‍රඥා 1යි අපමඤ්ඤ 2යි විරති 3යි 1යි 2යි 3යි ඊළඟට සෝබන සාධාරණ 19යි. ඒ විදිහට මතක තියාගන්න කියලා මම කිව්වා. ඒ විදිහ තමයි 25 ඇදලා තියෙන්නේ කියලා. එතකොට මේ මේ චෛතසිකයන් 25 ගත්තාම මේක බෙදලා තියෙන්නේ හතරකට නේද? අන්න ඒ හතර නීති හතරක් තියෙනවා. මේ නීති හතර කතා කරපු ගමන් සම්ප්‍රයෝග ණය ඉවර වෙනවා. හරිද? එතකොට වදේ ඉවරයි ඔන්න. හරිද? එතකොට වදේ ඉවරයි. ඒ මොකද ඊට පස්සේ තියෙන අපිට මේක හොඳට බලාගන්න ඊළඟට අපි සංග්‍රහ ණය ටික පටන් ගන්නවා. සංග්‍රහ ණය ටික පටන් ගත්තට පස්සේ ඒක ඉවරනාට පස්සේ එතනින් එහාට නිකන් තියෙන්නේ කන්දන්නක් ගන්නට පස්සේ පල්ලමක් බහිනවා වගේ වැඩක්. හැබැයි මේ ටික මතක තියෙන්න ඕනේ. මේ ටික මතක තියෙනවා නම් එක එක සංග්‍රහයන් වෙන වෙනම අරගෙන කතා කරද්දී රූප කොටස කතා කරද්දී අපිට ඉතින් අපේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි එහෙනම් මේ පැත්තේ නීති ටිකක් කතා කරලා මෙමු. සෝබන චෛතසික 19 යෙදෙන්නේ නැති සිත් මොනවද කියලා බලපුවම ලේසියි. හරිද? අකුසල් සිත් 12යි. මතකද? අන්න අකුසල් සිත් 12ක් කියනකොටම කොහෙටද හිත යන්න ඕන? 121කින් කාමාවචර නේද? අන්න අකුසල්. නේද? කාමාවචර 54 අකුසල් කියන්නේ අකුසල් සිත් 12 කියනකොට මතක් වෙන්න ඕනේ. නේද? එහෙනම් අකුසල් සිත් 12ෙම සෝබන චෛතසිකය දෙන්න පුළුවන්ද? බෑනේ. නේද? එන අකුසල් සිත් හැදෙන අකුසල් සිත්වල මේ කුසල චෛතසිකයන් නැත්තම් සෝබන චෛතසිකයන් යෙදෙන්නේ නැහැ. ඒ 12ම යෙදෙන්නේ නැහැ. ඊළඟට අ හේතුක සිත් 18ම යෙදෙන්නේ නැහැ. එහෙනම් 12 18 30යි. 30ක යෙදෙන්නේ එහෙනම් ඒ 30 යෙදෙන්නේ නැත්නම් ඉතිරි ටික ඔක්කොගේම යෙදෙනවා. එහෙනම් 121කින් 30ක් අඩු කරොත් 91යි 89 ක්‍රමයකට ගත්තොත් 89න් 30ක් අඩු කරොත් 59යි. ඉතිරි ටික ඔක්කොගේම යෙදෙනවා. බලන්න එහෙනම් නේද ධ්‍යාන සිත්වල ඵල සිත්වල මාර්ග සිත්වල ඔකගේම මෙන්න මේ කියන ශෝබන චෛතසික යෙදෙනවා එහෙනම් අපි දන්නවා හොඳටම අකුසල් සිත් 12 යෙදෙන්නේ නැහැ අහේතුක සිත් 18 යෙදෙන්නේ නැහැ එහෙනම් ඒක තමයි පළවෙනි නීතිය එතකොට දැන් හතරෙන් එකක් අපි දැන් දැනගත්තා තව තුනයි තියෙන්නේ ඉවර කරන්න අම්මෝ හම්බුනේ ඉක්මනට ඉවර කරලා දාන්න නේද ඉක්මනට ඉවර කරලා දාන්න කියලා තමයි අපිට හිතෙන්නේ. හරි. විරති චෛතසික තුන. විරති කියන්නේ මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නේද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වලට කියනවා විරති කියලා. දැන් ඔය කියනකොට කියනකොට ඔය ටික හරි මතක තියෙනවා නම් ඒකත් ලොකු දෙයක්. මොනවද කවුරු හරි අහුවොත් අපි බෞද්ධයෙක් විදියට විරති චෛතසික මොනවද? නේද? එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නේද? වෙන්වීම වශයෙන්, අතහැරීම වශයෙන් ඇති වෙන සිත්. එතකොට මේ විරති චෛතසික ටික ලෝකෝත්තර හැම සිතකම ලෝකෝත්තර සිතක හැම ආකාරයකින්ම නියතව එකවරම ලැබෙනවා. අන්න බලන්න දැන් අපිට මතක එකවර ලැබෙන්නේ මේවා. එහෙනම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියනවා මේවා තේරුම් ගන්න ලේසි දැන්. සෝවාන් පලස්ත පුද්ගලයාට සෝවාන් පලස්ත සිත් පහළ වෙනව නේද? එහෙනම් ඒක මොන සිතක්ද? ලෝකෝත්තර සිතක්. එතකොට එහෙනම් එතන සම්මා හැම වෙලෙම සෝවාන් දැන් මේවා ඉගෙන ගන්න එක තියෙන වාසිය සම්මා වාචා හැම වෙලෙම තියෙනවා කියලා මේ කියන්නේ. සම්මා කම්මන්ත තියෙනවා. සම්මා ආජීව තියෙනවා. සම්මා වාචාත් එක්ක මිත්‍යා වාචා යෙදෙනවද? නෑ. නේද? සම්මා වාචා කියන්නේ මොනවද? යහපත් වචන. මොනවද? මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී. හරිද? එහෙනම් ලෝකෝත්තර සිත්වල හැම ආකාරයකින්ම නියතවම එකවරම ලැබෙනවා කියලා කියනවා නම් සම්මා වාචා සෝවාන් පාස්ති පුද්ගලයා අතින් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, ඒ සම්මා කම්මන්තත්වයට දෙන සම්මා වාචාත් තියෙනවා. ඒ වගේම මුසාවාද, පිසුනාවාද, පල්සාවාද, සම්ප්‍රප්පලාප කියෙන්න විදිහ නැහැ. ඒ ඒවා මිත්‍යාවාචා වලට වැටෙන්නේ. එහෙනම් අන්න සෝවාන් කියන කට්ටිය ගැන බලා ගන්න පුළුවන්. රහත් කියන කට්ටිය ගැනත් බලා ගන්න පුළුවන්. මේවා දන්නවනම්. රහත් කියවනම් අපි බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. පරසා වාචා තිබේද? අද රහත් කියන අයගේ වැඩිපුර පරසා වාචා වෙනවා වෙන බන්දම බලනකොට. මරා ගන්නවා වෙලාවකට. නේද? ඈ රහත් කියපු කට්ටිය බලනකොට තව කට්ටියක් අල්ලගෙන මරා ගන්නවා. නේද? ඉතින් අපිට බලාගත්ත හැකි වැඩේ ඇත්ත නැත්ත බලා ගන්න අපිට සාධාරණ ධර්මයක් එහෙනම් තියෙනවා. ඉතින් ඒකින්දා යමක් විශ්ලේෂණය කරගන්න පහසුයි. එහෙනම් ඒ වගේම තමයි ලෞකික සිත් අතරින් කාමාවචර කුසල් සිත් අටෙහි ඇතැම් විටක වෙන වෙනම යදෙනවා. සමහර විට වෙන වෙන යදෙනවා කියන එක. එහෙනම් එච්චරයි විරති චෛතසික පැත්තෙන් අපි දැනගන්න ඕන නීති ටික. ඊළඟට අප්‍රමඤ්ඤ චෛතසික කියලා කියන්නේ කරුණාව සහ මුදිතාව කියන එකයි අප්‍රමඤ්ඤ චෛතසික කියන්නේ. එතකොට කාමසෝබන සිත් 24 <clears throat> ආ කාම ඒ යෙදෙන සිත් තමයි කාම සෝබන සිත් 24ක් තියෙනවා අපි දන්නවා. ඒකෙන් කාමාවචර කුසල් සිත් 8යි කාමාවචර ක්‍රියා සිත් 8 යෙදෙනවා. කාමාවචර කුසල් සිත් 8යි කාමාවචර ක්‍රියා සිත් 8යි යෙදෙනවා මේ කියන මුදිතා උපේ කරුණා මුදිතා කියන දෙක. ඊළඟට මහග්ගත සිත් සිත් අතරින් මහග්ගත සිත් තියෙනවානේ ධ්‍යාන පහෙන් වැඩි වුණාම 15 මේකෙන් පංචම ධානය ඇරෙන්න ඉතිරි 12 ලැබෙනවා. එතකොට අතනින් 16යි 12යි 28ක යෙදෙනවා. හරිද? ඒ 28ක යෙදෙනවා අප්‍රමන්න චෛතසික දෙක යෙදෙන සිත් යෙදෙන සිත් එතකොට 28ක් තමයි තියෙන්නේ. එතකොට ඒ ටික තමයි එතන මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් අපි කරුණාව කියලා ගත්තොත් මේ කරුණාව අරමුණු වෙන්නේ කරුණාවේදී අරමුණු වෙන්නේ දුක්ඛිත සත්‍යාව මුදිතාවේදී අරමුණු වෙන්නේ සැපසහගත සත්‍යය. දුක් සත්‍යයගේ දුක් නැති වේවා කියන අරමුණ තමයි කරුණාව කියන්නේ. සැප සත්‍යයගේ සැප දැක සතුට වෙන ස්වභාවය තමයි මුදිතාව කියලා කියන්නේ. හොඳයි. ප්‍රඥාචෛසිකේ ගත්තොත් එහෙම ඥාන සංප්‍රයුක්ත කාමාවචර සිත් 12 යෙදෙනවා. ඒ වගේම රූපාවචර සිත් 15 යෙදෙනවා. අරූපාවචර සිත් 12 යෙදෙනවා. ලෝකෝත්තර සිත් 8 යෙදෙනවා. එතකොට ඥාන සම්ප්‍රයුක්ත සිත් කාමාවචර සෝබන සිත් 24න් ඥාන සම්ප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. ඒ 12ෙම යෙදෙනවා රූපාවචර සිත්, අරූපාවචර සිත්, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12 සහ ලෝකෝත්තර සිත් 8 යෙදෙනවා. එතකොට ඉවරයි. නේද? ඉතින් සම්ප්‍රයෝග කියලා ඔන්න ඔය 16 තමයි අද අපි 16ම කතා කරා එකවර වෙනදාට මගින් නැවතුණානේ. දැන් අදින් ඉවර වෙනවා. එතකොට සම්ප්‍රයෝග නැහැ. හරිද? එතකොට මේ ටික කතා කරාට අපි එතකොට දැන් අපිට පොඩි පහසුවක් දැනෙන්න ඇති. මුල ඉඳන් මුල ඉඳන් මේකත් එක්ක ලුහු බැඳගෙන ආපු අය. ඇට දැන් ලොකු පහසුවක් ලොකු අදහසක් තියෙනවා මේක දැන් අපිට අපිට දැන් මේක ගැන හොයන්න පුළුවන්. මොකද අපි සාරාංශයක් දන්නවා. නේද? මොකක්ද දැන් අඩුම ගානේ බලන් අහගෙන හිටියාය. සම්ප්‍රයෝග ණය කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම උඩ බිම බලලා බුදු අම්මෝ කියන්නේ නැතුව දැන් සම්ප්‍රයෝග ණයකවම දන්නවා. මොකද්ද? ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් ඒ ටිකවත් දන්නවනම් මද? නේද? නැත්නම් ඒ ගැනවත් දන්නේ නැහැ. ඇයි? අර ළමයින්ගේ උදාහරණය හොඳට මතකයිනේ. නේද? සම්ප්‍රයෝගණයි කොහොමද දැන් බය වෙන්න දෙයක් නැහැ. චිත්ත චෛතසික කිව්වම බය වෙන්න දෙයක් නෑ මොනවද කියලා කියලා දෙන්න දන්නවා. සම්ප්‍රයෝග ක්‍රම 16ක් තියෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පොඩ්ඩක් තව උනන්දු වෙලා පොතක් පතක් හොයාගෙන චුට්ටක් මේ පිළිබඳව උනන්දුවෙන් බලන්න එතකොට <clears throat> මේ වගේදී අපි අර නියත යෝගී අනියත යෝගී කියලා සාකච්ඡා කරා. එතකොට සමහර විටක සමහර චෛතසික <clears throat> සමහර විටක යෙදෙන්නේ නැහැ. සමහර විටක යෙදෙනවා නම් අන්න එතකොට ඒවට කියනවා අනියත යෝගී කියලා. සමහර මේ මේ නීති කතා කරනකොට ඒ කතා කරන ඒවා ස්ථීර වශයෙන් යෙදෙනවා නම් ඒවට කියනවා නියත යෝගී කියලා. අපි නියත යෝගී කියලා කිව්ව මතකද? අර ලෝකෝත්තර සිත් පහළ වෙනකොට ඒ වගේ අනිවාර්යයෙන්ම විරති චෛතසික යෙදෙනවා කියලා. එතකොට ඒවා නියතයෝගී චෛතසික බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ අර ඉස්සා මජ්ජරිය කුක්කුච්ච වගේ දේවල් ඒවට අපි කියව අනියතයෝගී කියලා. එතකොට ඒ වගේ අපිට නියත යෝගී අනියත යෝගී ගැන තව ටිකක් විස්තර අපි දිදී සාකච්ඡා කරමු. කොහොම නමුත් කමක් නැහැ. දැන් අපි සංප්‍රයෝග ණය සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන සංග්‍රහ ණය පිළිබඳව කතා කරන්න සංග්‍රහ වෙන, සිත් සංග්‍රහ වෙන ක්‍රමවේද ගැන සාකච්ඡා කරන්න. එතකොට අපිට ඒ ටික ආය ආය මතක තියාගත්තොත් මම හිතනවා සෑහෙන දුරට අභිධර්මය පිළිබඳව අදහසක් ඇතුව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් ඒ සඳහා උනන්දු වෙන්න කියලා මතක් කරනවා. මේක එපා කරපු දෙයක් නෙවෙයි කියලා හිතනද මේක අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දෙයක්. මේකත් එක්ක අපේ ජීවිතයේ අපේ සිත පිළිබඳව ගැඹුරු අවබෝධයක් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කරන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපපත් කරගන්න ධිට්ඨි විසුද්ධිය, කාංකාවචන විසුද්ධිය ආදී විසුද්ධීන් සම්පාදනය කර ගැනීම සඳහා අපිට මේ ධර්මය ගොඩාක් උදව් වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න නිවසේ ඉඳලා අද දවසේ වැඩසටහන අපි මෙතනින් නිමාවටපත් කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අයට ඒ ධර්මය නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වයන් නිවසට අරගෙන ඉන්න අවශ්‍ය කරන දායකත්වයන් අරගෙන ආවේ මේ ස්ථානයට පැමිණලා මේ ධර්ම ශ්‍රවණය කරපු පින්නන්ත පිරිස.